විමර්ශන කයකාමාරකට උපකාරයක් ඇති කරලා තියෙනවා. අපි අර සුන්දර ප්‍රතිජීවිත බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා ගත කරන්න. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියන අපි බලමු. ඒ ප්‍රශ්න අනුව ඉදිරියට යන්න ඒ අතරමැද වෙන කාටරි අභාවත විචුකල ඉතිහාසයක් තියෙනවා මත ප්‍රකාශයක් හෝ ප්‍රශ්නයක් හෝ ප්‍රකාශනයක් අත්මාකල ඉදිරිපත් කරන්න ඒක තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ හිතක් හා නිවන් අතර වෙනසක් විශේෂ කාර්යයක් පහදා දෙන්න අපිට පටන් ගන්න වෙනවා මෙහෙම අපි දැන් උගන්වනකොට කියන මේ પરමාර්ථ ධර්ම හතරක් කියනවා කියලා චිත්තයිසික රූප නිපාන ඒ අපි දැන් විස්තර කිව්වෙදී මොන ධර්මානුකූලව වෙන්න දෙයක් ඒකදී මේ ලෝකේ අපිට අල්ලන්න පුළුවන් දේවල් නාම රූප වශයෙන් දෙකකට රූප කොටස රූප වශයෙන් තියෙනවා නාම කොටස දෙකට කරනවා චිත්ත චෛතසික අ චිත්ත චෛතසික දෙක පිළිබඳව අපූර්ව විස්තර තියෙනවා අපි ධර්මේ නමුත් ඒක විස්තර කරලා දෙන්න පුළුවන් වෙන්නේ කුහුදත් රැළක් මොකද තියෙන බා අපිට රැළ නිසා රැළ කියන්නේ මොකදේම කම්පනයක් ඒ හිත මොකද නම් ඒ කියන්නේ චෛතසික මොකද රැළවක් ඒ හිතේ නීවරණයි කියන වර්ගයේ නීවරණ කියන්නේ චෛතසික. ඒක පහක්. තමයි මොන හය ප්‍රශ්නයක පින්නනවා නීවරණ වශයෙන්. හිතත් හිතේ තියෙන රැලි තමයි ඇතිවර තමයි නීවරණ කියලා තියෙන නිසා මේක දෙන්නම එකට උපදිනා එකම අරමුණ අරගෙන එකට නිරුද්ධ වෙන එක පරසයක් තියෙන. එයා නමුත් විචාර කිරීමේදී චිත්තචෛතසික ධර්මවල වශයෙන් තමයි මේක විතර කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න කර්ම පිට හිත වශයෙන් අඳුරලා තියෙන සයිසික ටික නීවත් වශයෙන් හඳුනගෙන තියෙනවා කියලා ගන්නවා පැහැදිලි. රත්තර ස්වාමීන් වහන්සේ නිවන් පදක් කර ගැනීම සඳහා භවගමනීති වඩාත්ම සුදුසු වන්නේ. මනුෂ්‍ය භවයක් ලැබීමද දිව්‍ය ධර්ම තලවල උත්පත් ලැබීමදයි කරුණාවෙන් පාදා දෙකෙන ඉඳලා. මේක සඳහා ඥාන තියෙන්නේ මේ වැඩි පටන් ගන්න මනුෂ්‍ය ලෝකෙ කරා. කිසිම මොන භවයකවත් ඒ ශක්තිය වඩන්න හෝ මූලික කටයුතු කරන්න කිසිම පහසුකමක් නැහැ. කඩා හදාගත්ත ගැම්ම ඉති ලෝකෙට කියලා වඩන්න පුළුවන්. හදාගත්ත ගැම්ම භ්‍රම ලෝකෙදී වඩන්න පුළුවන්. නමුත් කිසිම දවසක හැබෑ වෙනසක්. ආරම්භයක් කිසිම තලයක ලබන්න බෑ මේ මඟුල් සප්පලේට මනුෂ්‍ය ලෝකෙ තමයි පුළුවන් නිසා ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකෙ පේන්නේ ස්වර්ගයක් කියලා. මේ මනසවල දෙන්න දීපු කතා කරන බලන්නකොට අපි කවදාද මේ ඉන්න කාලයක ධර්මයේ කියන කාලෙට ඇවිල්ලා අපි මේ නිවන් ගමන ආදාගෙන සංසාර ගමන කටළු දාන්නේ කියලා. ඒ නිසා දිව්‍ය භවයේ ඉතින් තමයි මනුෂ්‍ය භවයේ දක්වන්නේ දෙවියෝ. අපි මෙහි ඉඳලා දිව්‍ය භවයේ එහෙ කියලා හිතා ගන්න. දෙකොල්ලම තපති. මනුෂ්‍ය දෙවි වෙන්න උත්සාහ කරනවා. අයියෝ පූජාවට කීකරු දෙවියන් කියනවා නේ මට කොහොම හරි මේ මේ දේ ලබා දෙන්න. දෙයයන් කරන පූජාවක් ඇතිලා කියලා අනිමට මනුස්ස භවයක් දීපන් ඇවිල්ලා මේක භාවනා කරනවා. ඉතින් ඒක දන්නවනම් මේ වන්දනා කරන මිනිස්සුන්ට තියෙන තකතිරුකම මම හිතව කාපුව වමනේ. ඒ තරම් දෙවි මනුස්සයන කරු කරනවා මනුස්ස භවයට කරු කරනවා බුදුහාමුදුරුවෝ. මනුස්සය ආපිට දෙයිල මේ කවදාදී විදෝපයන් දෝ ජීව දෙයනාස පදාද. ඉතින් මේ අපි දෙපැත්තේ ඇස්ල දෙන්නේ කනකොල කරකොට එහා පැත්තේ ඉන්න වැසිට මෙහෙම බලනකොට පේන තියෙන වේලිච්ච නාගවල ටිකක්. ආනි මං වගේ කාලකන්‍යක් මේ තියෙන දනකොලේ තීවිලා දෙකකින් විතරක් කියලා අර උලා කනකොට අතන ඉන්න තනකොළ තම දෙන පේනවලු නිල් බාගල වෙන යායක තනකොළ කනවා. එහෙම කියාගත්ත දැන් දැක්කා. එයා පැත්තට හරිම නිල් පාටයි කියලා හිතනවා. ඒ තනකොළ කනන්නේ දෙනත් යාගේ තනකොළ දිහා බලනකොට පේන වේලිලා. අර පැත්තේ ඉන්න එක නෑ පේනවලු. නිල් පාටේ ආයක තනකොළ කනවා. ඒ දින කල්පනා කරනවා නම් මට එහා පැත්තට යන්න දැක්කා. මේ මැද තියෙන ළඟේ දුව පොඩි එකක් ගන්න එකම තන පොඩි. ඇත්තට ගන්න කොට එකක් ඉතින් මොකද අපි මොන මගුලෙන් හරි මේ ලැබිච්ච එක සතුටින් ගන්න නැති නිසා නොදෙච්ච එකට දිවිද කරගෙන ඉන්නේ. මේ ලැබිලා තියෙන මනුස්සකම මේ ලැබිච්ච පුත්‍රෝත්පාද කාලේ මේ ලැබිච්ච අකන දිවනාශී අංග කුලවසයි දෝ කියන එක මේ ලැබිච්ච කල්යාණ මිත්‍රාශ්‍රය මේ ලැබිච්ච පැවිද්දේ තියෙන අවස්ථාව මේ ලැබෙන ධර්ම බුදුහාමුදුරුවෝ දකින්න දුර්ලභම වස්තු. අපි ඒකේ වෙන කල්පනා කරනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙකින් තිබ්බන. අනේ ඉන්දියාවේ මේකදින් දුනා නම් දෙලින්ම මහාන වෙලාවේ ඉපදින්න අපුරා. මේ සංසාරේ එක එකක් දෙලින්ම මහාන වෙලාවට ඉපදෙන්නේ නැහැ. කරන්න තියෙන්නේ කොරන්නේ නැහැ. මොකද උඩ කියනවා ඕකට තමයි දෙයනාට කෙනෙක් වල සරපල දාන්න කරන ආගන්න තමයි ඔක්කොම අපේ ඉතර කිව්වට පස්සේ ඔක්කොම රැකේනවා තමයි මානසික උපෙන් කරලා දෙයයන් කරලා හම්බ වෙනවනම් මදයි නඩපොයි බල ගන්න දුවන්තරේ මනසකට ආහාර කරන්න එපා නිඳ කරන්න එපා අපිට තරකන්න පුළුවන් දෙයක් ලෝකෙක් නෑ ඔබමයි මේ වැඩේ කරන්නේ ඉන්නේ මවාකට පිළිගැනීම සාධකකට උඹම විශ්වාස කරපන් ඒක කියනකොට කැමතියි ඒකට නෙමෙයි ආශාව බුදුහාමුදුරුවෝ අපිට ඒ නැත්තල් පප්පයිලා බබාගේ මේසෙකට සෙල්ලපදෝ දාලා යනවා වගේ ඉතින් බුදුසොනේ මේ දේ කරගෙන ඉන්නකොට වැඩි වැඩි ඉන්නේ. හරියයි කිතක්. තමන්ගේ වැඩි තමන්ගේ වර්තමානයේ මේ සත්‍ය ප්‍රයත්නය බුදුහාමුදුරුවන්ට සම්පූර්ණ කරලා දෙන්න. කර ස්වාමීන් වහන්සේ ආජීවත්තම කිල්ලේ සමාදන් වී ඇති විට උතුරු සංඝ අවශ්‍යයි. මේක අපි ඉස්කෝලේ යන කාලේ මට මතකයි ඒකෙදී ප්‍රශ්නයක් වශයෙන් ආවා මේ ව්‍යාපාර තියෙනවානේ ස්කෝලවල මම නම් ඉස්ල් ගන්නට යන්නේ පැහැදිලිවම උදේම දෙන ආප්පයි ඉනිසම් දුම ආසයි ඒතරින් දැන් හදන්නේ ඉල්ලන්න යන වෙන මොනවද මේ ආප්පේ ඉන්න පොරේ කටට කෙලවුනවා දිල්ලවල ඒකට යන්න මට මහුලස්සට යනවා නේ ඉතින් ඒ ඥාන තුලනුකුතා ඒක රටත් ප්‍රශ්නය වුණා මේ ආදිවාසීන් දේතු සුසු අවශ්‍යම දෙකක් යාපු ආමුදුරේ අපි ජීවනේ ආමුදුරේ මොනදේ විතරක් කිව්වා. ඉතින් ගෙදර ගියාට පස්සේ පත් කරන ගමන් මේ අම්මද පොතම අයින් අපෝ පොඩි පුතම් බිකත්තද ඕ විගත්ත කියලා දැස්සේ මේ ප්‍රශ්නයක් අහුවා ඉතින්. ඒත් අපච්චි අපච්චි හැම කන වෙලාවල අපච්චි ඉඳලා කිව්වා මේ සුසත්ව දාන්නේ විගත් එක්ක නෑ ඒක නෑ ඒක කළා ගත්තා. මෙයා හිතරන්නේ නෑ නෑ හිතරන්නේ ඒකට බැච් එකක් වාගේ. ඒ නිසා තමන් තනියම සිල් ගන්නවා නම් ඒ එල්ල ගන්න මොකක්වත් ඕනේ නැහැ. තමන් දන්නවා අතිස්ථානයේ සිල් කිසිනවා. පිරිසක් එක්ක ඉන්නකොට මේ අප්‍රවිති වෙලා මෙයා ගියා මෙයා සිල් සපා ගන්නවා කියලා ඒ ලේබල් එකට තමයි උත්තර සතුටු කරලා ඒක මේ අනුන්ට වෙන්නීම අවශ්‍ය නැත්තම් නොකලට කමක් නැහැ. නමුත් මිෂන් වායතන එනකොට අපි ඇත්තෝ සිල් සමාදන් කරනවා. වා සුදුසු කැමති නැහැ සුදු අන්තය. ඇත්තෝ කැමති නැහැ සුදුසුල්වත් දාන්න. ඉතින් ඒකට යට මතක් කරලා දෙනවා අපි. දාන දෙන්න එන අයට සුද්ධෙක් සිල් සමාදන් කරලා ඉන්නවා කියුවොත් ලොකු සතුටක්. නමුත් ඒකේ ප්‍රතිආන්ත ගන්න සුදු ලැබෙයි. ප්‍රතිආන්ත ගන්න උසු කරන්නේ නිසා ඔය අකමැත්තක් නැත්නම් මේක අඳපන්. ඉතින් ආසිනු නෑ නෑ එහෙම පොතේ නෑ. ඒක සුදුමන්නේ ඕනකමක් නෑ. එහෙම උසු සතුටක් අවශ්‍ය නැහැ අපේ නෑ. කැමැති නම් හොඳයි. ඒ සරණාගත වහන්සේ මගේ දලව කරා. ඒකට ආයෙත් වෙන ගමනක් වැටෙනවා. දුක කරන් යට කල්යම් කොටයක් කරලා උතුම් කරවක් කරනවා. උතුම් ලෝකුත් ආගෙන යනවා උත්පිට බලන්න. ජනාපියර නටවදාන කර රූපෙට ඇතුළට බෙදා ගන්න යනවා යනවා මිසක් එයා කාට මොනම තේරුමක් නැහැ මේ වාගේ දුතුද. මේගොල්ලන්ගේ මේ කල්පනාවේ හැටියට ඒගොල්ලෝ කියවලා තියෙන පොත්වල හැටියට එහෙම දේවල් විස්වාහකෝ කියලා නැහැ. මේකේ සමාජ වශයෙන් මේ සමාජ කරන්නේ කියනවා දැන් ලංකාවේ පුළුවන් බෞද්ධ පොඩ්ඩේට ඔය අපි කියන්නේ බෞද්ධ පොඩි පිළිගන්න. අයිලන්ස් නෑ. උදාහරණයක් ගුරුවරයෙක් හරි පුදුම ලස්සනට ඔය හැමතැනම බෞද්ධ කොටි දෙන්නේ. නා කාර්යයක් තියෙනවා. අයිලන්ස් නෑ. එහෙම පිළිගන්නේ නෑ. නා ප්‍රවේශතාවට සම්මේ කියන මේක අනිවාර්යෙන් සංසිඳන්නේ. ඉතින් විරකවල නෙමෙයි කරන්නේ. අපිට වෙනා තියෙන ඔක්කොම කරේ ඉතවදා සිදුවේ නැත්නම් මුළු පින්කමම වැඩක්. හරි ගියාට පස්සේ ඊට වැඩි ලොකු සිංහක් කරන එක තාතාද නැහැ. ඒක කියන මාළු රුදෙන්නේ නැති වගේ. දැන් අපිට අර සම්ප්‍රදාය. ඒකේ මොකක්ද තියෙනවා? නමුත් ඒක නැති වුණයි කියලා මහා ලොකුට අච්චාපේන දෙයක් නෑ අවශ්‍ය කරලා තියෙන තමන්ගේ ඒ කියන්නේ දෘෂ්ටිය එන්නත් සංකල්පනා තමයි ඕන වෙන්නේ. නමුත් ඒක තියෙනවා නම් තව කෙනෙකුට හිත පහදින. තව කෙනෙකුට වෙන්කට අහන්න ගන්න පුළුවන්. උපසතට්ටම්. ආදිවට්ටම් මේක මේ විවද නැහැ. උපසත පාසි. ආදිවට්ටම් මිසිල කියන පංචිල් වලම අර්ථකථනයක්. ඒක අවශ්‍ය වෙන උපසතට්ටම් ඔක්කොද තමයි ඒ කියන්නේ මේ ප්‍රකටයයි අත්තිගෝචන නොගන්නවා වගේ සිල්පතත් එක තමයි යන්නේ. දස සීලයටත් එනවා. අත සීලපත් දෙකටම උතුරු සම්පූර්ණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අසනීපින් ඉන්න වෙලාවට අසතියින් ඉන්න වෙලාවට ශරීරාවට සතියට නැගීම ඉතා පහසුයි. සමහර වෙලාවට ඉතා පහසු තේමේ වඩන්නේ මේ වන්නේ ඇයිදයි ආදා දෙන්නේ ඉල්ලා සිටිනවා. නැත්නම් මම ප්‍රශ්න කියන එක හරියටම වචන දෙවිලා නැහැ ප්‍රශ්න නරක නැහැ. අසතියින් ඉන්න සමහර වෙලාවට සතියට නැගීමට ඉතා පහසුයි. සමහර වෙලාවට ඉතා පහසුයි. විශේෂයෙන්ම ඇයිදයි පහදා දෙන්නේ ඉල්ලා සිටිනවා. මේ පහසු අපහසු කියන පදේට අමතරව මම කැමති අභිඥානික සංඥාන කියන පද දෙකම දාන්නලා දෙන්න අපිට මේ ඔක්කොලාගේ ඉතින් ගියාට පස්සේ අධිෂ්ඨාන කරන හැකි තරම් සතියෙන් ජීවත් වෙනවා. භාවනාට හිතනම් බගන අප්‍රමාදී වෙන්න. මේ ඉන්න වෙලාවේ තමයි තේරෙනවා දැන් සතිය නැහැ. ඉන්නේ මොකක් හරි කාටරි බැන බැන හරි මොකක් හරි වැරද්දක් දැක දැක හරි පත් කරන ගමන් පත් දෙයක් බලන හරි මොන හරි ඉන්නවා ඒක උඩ දන්නවා ලෝ ලෝ කරකලා වෙන පැත්තකට අපි කොහොමද කියන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ පුද්ගලයා නැවත සත්‍යයට යන එක. සමහරලාට පහසුයි කියනවා සමහරට අපහසුයි කියනවා. දැන් කොච්චර කෙරුවකට අර හිත ගත්ත වැඩේ පාරම යනවා. ඒකදී මේ සතියේ සතිවලේ කියනකොට විස්තර කරලා දෙනවා. Taman අසතියේ ඉන්න බව දැනගෙන නැවත සතියට යෑම චේතනාවක් නිසා වෙන එකක්ද අචේතනික වෙන එකක්ද කියලා අහුව ප්‍රශ්නේ වර්ණ ගන්න වෙන්නේ වෙන කාලෙක. සතියකින් යන සතියකින් ඉන්නේ. ඒ ඉගිලිලා නැවත සතියට අනේක මට වුණාට යන්න පුළුවන් මට චේතනා පූර්වක යන්න පුළුවන් නැත්නම් ඒක ඉබේ වෙන එකක්. ඒකේ මොකක්ද කියන්නේ ධර්මවල කියන මොකක් මේ දාර්ශනික පැත්තේ ගැඹුරු පැති හෙලි වෙනවා. දුරට විස්තර කරලා බලුවොත් නැවත සතියේ අනේක අබ්බහියෙන් වෙන එකක් මිසක් අපිට කරන්නේ. අසතියේ කියන සතියේ අනේක අබ්බහියට වෙන්නේ. සදාකත් මට ඕන වෙලා ගන්න. විචේ අනාත්මයි. අසංස්කාරිකමයි. සංස්කාරයෙන් කරන්නේ අසත්‍යයේ ඉඳලා සත්‍ය හඳුනා දෙන්න තකමන සංස්කාන පාන පිටලා ඉඳගෙන මෙහි කරන්නේ සීල රැකලා ඔක්කොම කරලා සත්‍ය හඳුනා දෙන්න හඳුනා හඳුනා යනකොටම වෙලාවකට තියෙනවා සත්‍ය නැහැ සත්‍ය නැතිව දාන්න එක එක ඉතින් නැවත සත්‍යට යන්න ඕන අසත්‍යයේ සිට සත්‍යයට යන්න ඕන වුණාට ඒක මට ඕනකමට කළ හැක්කක්ද අතිෂ්ඨාන කළා කරා හැක්කද වෙන කිසිම කෙනෙක් කරන්න පුළුවන්ද නැත්නම් ඒක දෙය කෙරෙන එකක්ද කියලා බැලුවොත් හැම වෙලාවෙම මේක ලින්ක් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ ඒක හම්බයක් අසත්‍ය ඉඳලා සත්‍ය කියන එක හම්බයක් නමුත් කෙනෙකුට ඒක සඳහා උදව්පකාර කරනවා මම සත්‍ය පිළිබඳව කාර්යයක් මතකයි ධම්මික අමුතු කියලා තිබ්බා ඉස්කෝලේ යනකොට සාක්කුවේ ගල් කැල්ලක් දාගන්න. සාක්කුවට අත්දාන්න ගල වදිනකොටම මතක් කරන්න කියන රසී පිටු. හරියනවා පැන්සල ගන්නදී සාක්කුවට අත දානවා. දාන්න ගලක් එතකොට මම සසමත් වෙනකොට ඒ ගල වදින වෙලාව අනිවාර්යයෙන්ම රතිය නෙවෙයි ලකුණක් අත්දාන්නේ සතිය නෙවෙයි නමුත් මේක සත්‍ය ඇති කිරීම නිමිත්තක් කරගන්න. ආයේ ස්වාමීන් වහන්සේ කිව්වා ඒ ස්වාමීන් වහන්සේට හාමුදුරුවෝ ලක්ෂණ කොටම තේකයි. අපෝ කියලා කියන්නේ ජාති ඉනසන ජාතික විහිළුකාරය. ආහතු දකින්නකොටම තරහයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හිතාගත්තා නේද තරහයි. මට හොඳ නෑ මේ ආහතු කර මොනවා කිව්වද? කහපාට දකින්නකොට ගැටලුවක්. මේකේ කාරි තමයි ඉතින් අම්මකගේ සාධ්‍ය කරන්නේ කහපාට දකින්නකොට හැබැයි ඒක නිමිත්ත දත ගන්න මොකද මේ සංඛ්‍යා කියන්නේ විදියට සාරා වැඩ කරන මිනිස්සු. ඒ ආහතු කියනවා මට අසතුටක් වීම තරහ යනවාට අසත්‍ය බාර වෙන නමුත් නිමිත්තක් කරගත්තා සාපාට ලැබුණොත් වතුමක් අදහරි නිමිති රාශියක් වෙනවා දවසේ මේ මේ වෙලාවට අපි අනිවාර්යයෙන් සතුටක් වෙන්න ඕනේ ඒක නමුත් ඇත්තටම සතුටක් වීම අහම්බයක් බවත් ඒක අප්‍රම අප්‍රමාද සූත්‍රයේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ක්‍රම දෙකකට සිද්ධ වෙන බව පියවර දෙකකට එකක් තමයි කාරාපක අප්‍රමාදයේ තමන් සත්‍යයේ ඉන්න හිතාන්ට ඉන්නේ අසත්‍ය බව තේරෙනවා. සම්පූර්ණ රෝම සංවේය කියලා තේරෙනවා. ඊට පස්සේ කාරක ප්‍රමාද විසින් අසත්‍ය කියන සත්‍ය අසත්‍ය කියන හිත සත්‍ය කියනවා. මේක හම්බෙයි. ඒක කර දෙන්න. අමන්න කරන දෙයක් නෑ. තමයි තියෙන්නේ දැන් වැරදිලා මම ඉන්නේ අසත්‍ය කියලා පෙන්නලා දුන්නා. ඒකල කියනවා මේකට අව ආලෝකයට කරන්නේ මම අසත්‍යයේ ඉන්න බව දන්න කාරා ප්‍රකප්පමාදයක් අසත්‍යයේ ඉන්න බව දන්නේ නැවත සත්‍යයට ගෙනත් ගන්න කාරක ප්‍රමාදයක් දැක්කම මේ දෙන්නට වෙන වෙනම ලකුණු දුන්නොත් ලෝකාවචරය වැඩියෙන් ලකුණු දෙන්න ඕනේ කාරාපක ප්‍රමාදයටද කාරක ප්‍රමාදයට ප්‍රශ්න දෙකකට මන්දල මම නැවත ප්‍රශ්න ගන්න ඉතින් ඒක තමයි අහන අරකට අපි අසත්‍යයේ ඉන්නවා අසත්‍යය ඉන්න බව මම ඉන්නේ අසත්‍ය බව දන්නාකමට කියනවා කාරාපක අපමාන. ඊට පස්සේ අසත්‍ය කියන හිත ඒ කාරාපක අපමානයේ ආපගම අසත්‍ය කියන හිත ලැජ්ජ වෙලා බය වෙලා සත්‍යයට වැටෙනවා. ඒක කියනවා කාරක අපමානයි. මේ දෙකෙන් වඩා ශ්‍රේෂ්ඨ කෘත්‍යයක් කරන්නේ අසත්‍ය ඉන්න බව දැනගන්නා වූ කාරාපක අපමානයේද නැත්නම් දැනගෙන ආපහු සත්‍යයට කියලා අතාරන කාරක අපමානයේද කියන ප්‍රශ්නයක්. ඒ කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න එක තමයි ශ්‍රේෂ්ඨ දේ. එතකොට ඉබේම හරිතන් ඉබේම හරිතන් දැනෙන එක තමයි කාර්යනාස්තුමාගේ මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. මනුෂ්‍ය ගතිය ස්වභාවයෙන් හොඳයි. යාට තේරුම් හොඳ වැරද්ද කියන්නේ අනිවාර්යයෙන් කියන්නේ හොඳයි. ඒක කිසිම ආත්‍යයක් පුතු කරන දෙයක් නැහැ. දෙකට ඉන්න දෙන එක තමයි ඕනේ. අපිට සිලසිලෙන් දෙවරදී කියලා පෙන්නන්න උත්තරයි. එයා කාර්යනාස්තුම ආරාධන යන්නේක චිත්තතර චෛතසික ධර්ම. චිත්ත නියම ධර්ම. අපිට ලැබෙන්නේ දැන් ඔය සමාධිච්චිය සම්ම සංකප්ප හැම එකම දෙන්නකොට සබතෙන් ඉස්සලා කරන විචා සංකප්ප දෙන්නලා. විචා සංකප්ප කියලා මම කියන්නේ ඒක කොහොමද දැනගන්නේ? ඒක දන්නේ නැතුව උඹට ධම්මා සංකප්ප අන්නවට බෑ. විචා සංකප්පේ දැනගැනීම අකුසලයක් කියලා හිතනවා උඹට කවදාකවත් පොදේ. එතෙන් ගණන් කරන සම්මා වාචාව ගන්නනේ විචා වාචාව ආවා. නා වචන තේරුම් ගන්න. ඒක පොකරන කරත් වැඩ වචන වැරදි ඉතින් වැරදි වශයෙන් තේරුම් ගන්න. ඒක අකුසලයක්. ඉතින් තමයි සම්මා වාචා තේරෙන්නේ. මිච්ඡා වාචා මිසක සම්මා වාචා කියලා දෙන්නේ නැහැ. මිච්ඡා වාචා වැලකින් විතර සම්මා වාචා. ඒකට කියන්නේ සත්‍යච්ඡා වාචා හරහා. මිච්ඡා කම්මන්තත් විතරයි. මිච්ඡා ආජීවත් විතරයි. ඒ නිසා මේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න අපිට පෙරකටු රෝවත් සම්පාරේවත් සමාජ සෝදකයක් ඕනේ නැහැ. එච්ච ගණන් අධිකාරී ශක්තියස දේශපාලන බලය. තමයි තේරෙන්නේ. මේ වැරද්ද මේකයි. ඒක අකුසලයක්. ඒක තමයි මේ ආගම විශ්ින් වසංගන්නට දේ. ඒ නිසා මිනිස්සු මේ මගේ පව දක්ෂින් බය වෙලා. දැන් මෙතන කරේ උතුම්ම කාර්යය ඔබ තමයි මේ වැරද්ද වැරද්ද වශයෙන් දැක්කම. මටවත් කරන්න. ඒකට ඔබ බය වුණොත් ඔබ කොට ගන්න මොකක්ද? ඒක අපිටයි වැරද්දවලට කියන්නේ අපිටම ඒක සදාචාර සම්පන්න නෑ ඒක ප්‍රසිද්ධිය කියන්න ඕන නෑ කවුද කවුද කොටේ ඒසාර කල්යාණ මිත්‍ර හතර නිවිසමත් ඇති කර ගන්න අන්නේ මගේ වැරද්දක් තියෙනවනේ පෙන්නලා ඉන්න එතන ඔබටත් පෙන්නලා දෙන්න අනිත් ඒ වෙලාවට තරහවරු සමාවෙලා මම මේකට දැන් පවර්ලා දුන්නේ මගේ වැරද්දක් දැක්කොත් ඒක මම කර්මාන්තයක් තියෙනවා ඒක අපේ අම්මලා තාත්තලා වෙන්නේ නෑ යාළුවන්ගේ මේ කල්යම් මිත්‍ර නතර වෙනකොට ඉන්න කල්යම් මිත්‍යාගේ කණ්ණාඩියක් වශයෙන් කියන්නේ ඉස්සරහින් ඉන්න බලන්න. මගේ මොන ලස්ස. එහෙම නැති කෙනා අසරණයි. එහෙම නැති කෙනා අනාථයි. මොකද අපිට අන්නේ අපි හරි කියන්නේ. ඒ හැම කෙනෙක්ම ඇදලා ඉන්නේ මේ මම අනිත් පැත්තට වැඩි හොඳයි කියන්නේ. උද ගන්න බෑ. උද ගන්න බෑ. තමයි කියන අතු බාඩුව තමයි තමයි වශයෙන් හොකන් ගන්න විතර දක්වන. ඒක තමයි අපිට මේ සොයා යන්න වෙනවා. දුකට දාන කල්යාණ මිත්‍යා ඒ නිසා සත්‍යයෙන් පෙළලා දෙන්නවා මේ විතර කරපොත ඉතින් එච්චරයි ප්‍රශ්න කියන්නේ සමාජාලික අපාරතේ මේකේ වන්නේ ඇයිද පහදා නැන්නේ ඉල්ලා සිටිනවා ඒ නිසා පහසුව පහසුව නෙමෙයි බලන්න තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම අචේතනිකව සිද්ධ වෙනවා ඇත්තට ගෙනල්ලා අරමුණ නතර කරන එක අචේතනිකව සිද්ධ වෙන්නේ. ඒ අචේතනිකව සිද්ධ වෙන දේට පහසුකම් සලසලා දෙන්න පුළුවන් තරම් නිමිති තියාගන්න මේ වෙලාවෙම සතුටුමත් වෙනවා කියලා දවස් තුන් හතර ගොඩක් වෙන් කරගන්න. කර්මචක්ෂ වෙන වැක්සිල් ගැටේ කරනකොට මේක කළා කියලා. කෑම කනකොට මේක කළ දෙන නිසා අසුචි පිටේ කායිකේ කායිකේ සම්මා සම්පජාන කාර්යෝ ලකුණු ගොඩක් වෙන්නලා තියෙනවා. විශ්වාස කරන පස්සේ පැත්ත බලන ඉස්සර වන්ට අතනම කොට අත්ති ගායනකොට ඒක උරුවන් දෙකට හැම තැනකම ටැග් එකක් තියාගන්න මම මේ වෙලාවේ මේක සතියෙන් ඉන්නේ කියලා. එසේම තමයි Taman මොන කාගේ බව ජීවිතය ගත කරත් මේ යම් යම් තැන් වල මුකුන්තල කියන්නේ ඉතින් යනකොට උන සත්‍යමත් වෙන්නම්. තමයි දොරේ ගහලා තියෙනවා සත්‍ය කියලා උවස්. දෙකට දෙනකොට සත්‍ය නැහැ. ඒක නැත්නම් වැඩ කරන තැන එල්ලෙන් ගන්න පොළ කෑවා. සත්‍ය කියලා ඊළඟ හරියට ඒක දකිනකොට මම සත්‍යයෙන් කරන්නේ වැඩෙත් වෙන ගමන් සත්‍යයෙන් කරන්නේ කියලා ඒක පහසුව පහසුකම ඇත්තටම ප්‍රායෝගිකව ගන්න දෙයක් නෑ අපිට වෙන්නේ ඒක අහම්බෙන් ඒක අචේතනිකව සිද්ධ වෙන්නේ නමුත් ඒකට නිමිත්තක් දෙන එක අසත්‍ය කියන බා නිමිත්තක් දෙන එක ඒකට පහසුකම් දීම තමයි යෝගාචර ජීවිතය කියලා කියන්නේ ඒ කියන්නේ තමන් අඳින්නේ අනුන්ගේ කිව්වා ඒ වගේ හැම වෙලාවෙම සත්‍ය කිව්වා තමන් කන්නේ අනුන් දෙන කෑමක්. කන හැම වෙලාවෙම කිපිලා. තමන් ඉන්නේ හැම වෙලාවෙම අනිත් දිහු කියනවා. ඒකට ඇසුරු කරන පිටුට හැම වෙලාවෙම සත්‍යමත් වෙනවා. තමන් දෙන බෙහෙත අනුන් දෙන්නේ. බෙහෙත් බලන හැම වෙලාවෙම සත්‍යමත් වෙනවා. ඒකට සත්‍ය සංනිසිත සීලය. ඒ වගේම මිනිස්සු තමට කන්න කියලා මිනිස්සු අපේක්ෂා කරනවා තමයි ඉන්දිය සංවරය ආපු. ඒක ආදර්ශයට ගන්න කියන මිනිස්සු අපේක්ෂා කරන විදිහට ගත කරනවා. එහෙම නැත්නම් ආජීව පරිශුද්ධ සීලය ඒක මට ගන්න දෙනවා. අනුන්ගේ යැපෙන මම එන්නකත් කර කර වාතා කරන්නේ. සම්බුදුලාම සම්බන්ධ කරන්නේ. දීර්ඝාන්න කරන්නේ කියෝ මේ මේ මේ අත්දැකීමට මම ඉන්නෙච්චා. ඒක කරන්නේ නැහැ. දෙන්නාට කම්බල දෙන්න කාල ජීවත් වෙනවා. ආන්නේ විදිහ හැම ඉච්ඡාපද සීලෙ විතරක් නෙමෙයි අතර සතර සංවර සීලයේදීම උදන්තර සත්‍යමත් වෙන්නේ. ඒක නිමිත්තක් කරගන්න. දක්ෂතාවට මම දකිනවා කාර්ය පාවිච්චි එකට ඔළුව අත දාන්න තමයි මතක් වෙන්නේ මහා වෙලයි. නැත්තම් මේක කරා. උන්ටි දකන්නත් අන්තරණ කරනකොට වගේ ඉසුපාරයි නෝරාම දකින්න දුවා කන්නට සිඹලුවා කරනවා දකින්න මේ මම දැන් මහා වෙලයි. ඒක මොකෙන්ද කරන්නේ? දැන් ජීවිතේ මොනම කාලෙකවත් මහා වෙලා නැහැ. බිල්ලෙන් ඉදුවාම මතක් කරලා පන්ති ඉන්නවා. සාප්පුඩට අරන් කල්ලා. දැන් මොන දිනේ පස්සක් ඉන්නේ? කතියට ගන්න කැපද නැද්ද? මෙච්චර වචනාවක් වෙන මේ ඊනේ කටුමක් කරගෙන ඉන්න තාවක් තමයි මේ දකින්නේ ඊට මහාන. දුන්නේ හිත දෙන්නේ නැහැ. ඉති කියන්නේ හැම මොකද? ඉතින් අපි අපේ හැවිදි ජීවිතයේ සීයේ මොකද? ඒ මරුන් ජීවිතයේ නැවතකට මතක් කිරීමට භ්‍රමචරි ජීවිත මතක් සුදුවා දෙනවා පාපන දානවා ශක්තිය සාපාදාන දෙනවා උසබානවා ආදී කටිකමේ ආකාරක වෙනස් ස්වභාව තමයි සියලුම කරන්නේ නැවත නැවතට සත්‍ය පිටීමට සංඥා දෙනවා නිමිති පාර කර ගන්නවා ඉතින් අපහුවට පස්සේ වෙන්නේ අහම්බ දෙයට මේකට අපේ වෙනකොට ඒක පාරම මතක් කරනවා මේ සත්‍ය පිටීම ඒක නිසා සතිපට්ඨානයේ සතිය විවචනය කරනකොට සතියට ආසන්න කාරණාව. අදත්තානේ පෙන්වන්නේ කියන්නේ සතියට ආසන්න කාරණාව සතිය. අතර සතිපට්ඨාන පදත්තාන වරද්ද වරද්ද සතිය ඇති කරපු මනුෂ්‍යයන් තමයි කවදා හරි සමන්ත සතිය නැති බව වැටේ. මුලින් මුලින් තමයි සතිය ඇති කරගත්ත ප්‍රයත්නයේ වැරද්ද වැඩි වෙන්නේ. වැරදි වැඩි වෙන්න වැඩි වෙන තරම් ගැටැක්සීම තමයි අසත්‍යයෙන් ඉන්න බව ඒ දේ වැටෙන්න පටන් වැඩිච්ච ගමන් හැපිට එනවා. ඒ සාදාස හිතලා ගන්නත් බෑ, තර්කයෙන් කරන්නත් බෑ, කොහොම කරන්නත් අම්බයක්. සුසු කරන්නයි කියන්නේ. මුතුම වාසේ කොටියට කියලා දෙනවා. ප්‍රතිසාක්ෂක නිමිති පහල කරගන්න ඕනේ. මම මේ මොනක්වත් නෙමෙයි වඩන්න හදන්නේ පුළුවන් තරම්. සත්‍යමයි. ඒ නිසා ඊටකොට යනකොටම නැවත සත්‍ය අරමුණ වෙන විදිහේ නිමිති ජීවන රටාව. කල්‍යාණ මිත්‍රය. අසුභම් සාහිතක. මෙවුවා. ඇති කරගත්තොත් නැවත නැවත සත්‍ය පිටක් තියෙනවා. වෙන ඉක්මන් කරන්න. ඒක ඉක්මන් කරලා කොහොමදකත් කරන්න මේක ටික ටික කරන්න. හොඳයි අපි දැන් ඉතු කරනවා පහද. චුති ප්‍රතිශාක්ෂි පිසිත ප්‍රතිශාක්ෂි ගති නිමිත්ත කර්ම නිමිත්ත දිතුනාරි කර්මයන් පාදාගෙන මේ ඉන්නේ. මරණසන මොහොතේදී මේ අවස්ථාව Tamanට අවශ්‍ය පරිදි සුගතිකාමී වන ලෙසට සකසා ගැනීමට හැකි වෙන අන්දමක් ඇද්දයි අනුකම්පාවෙන් පාදා දෙන ලෙස අයදී වෙනවා. මේක මට සාධික වෙන්න නම් බෑ. නමුත් මට මේ ඉගියක් දෙන්න පුළුවන් ප්‍රසවාසයේ අන්තිම කෙලවර බලන්න. ඔබ තමයි චුතිහිත කියන්නේ. ඒකට ආශ්වාසයේ පටන් ගන්න එක තමයි ප්‍රතිසංහිත කියන්නේ. ওই දෙක දැක්කම මරණ මොහොත පවා තමන්ට මොහොත ගන්නවා. ඒ කියන්නේ මේ පණ තියෙන වෙලාව මේ කරන්න බැන්න මරණ දැන් ඕනක කරන්න. ඊළඟට සතිය ආනාපානෙත් වැටෙනාට පස්සේ ආනාපානෙම මොහොත මොහොත දාලා ඉන්න වෙලාවක තමයි හිතේ තව ඉදිරියට අපේක්ෂණ කරබැදීමේ කුසල ඡන්දේ තියෙනවනම් බලන්න ප්‍රස්වාසී අන්තිම බිඳුවට යනකම් අටවචාරින් මාතලා දෙන්නේ කාණ්ඩාරික ඩාංගල ගහපුවාම ඒ ශබ්ද ගෙවෙනකම් අහගෙන ඉන්න. ඒ ශබ්ද ගෙවිලා කොහෙටද නැති වෙන්නේ. කිසිම නාදයක් නැගෙනවනේ. හබුවා ඒ ශබ්ද ඉවරනේ. ඒ ශබ්ද අනෙක් ශබ්ද අතර මැද අසම වෙනවා නැත්නම් ශබ්ද ඉවර වෙනවා. ඒකයි. ප්‍රසවාසයේ ගණ්ඩාර සද්දයක් වශයෙන් ගන්න අන්තිම කෙලවට යන එක තමයි චුතිය. ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්න. ඔන්න ඒක දැක්කනම් ඒ දිනදා ජීවිතය ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිරේසෙක එක්කෙනෙක් දුවනල බැට් එක දෙන වෙලාව අනිත් එක බැට් එක ගන්න. එහෙම නැත්නම් ස්නායුශෛලයක අන්තිම කෙලවරකින් ගන්න පණිවිඩය ගිහිල්ලා ඒක රසායනික ද්‍රව්‍ය පාඩ පස්සලා විදුලි චුම්බක කපාට පත්තල ඊගාව ස්නායු ශෛලයේට ඒ විදුලි චුම්බකය මේක ආරෝපණය වෙන හැටි ඒ අනුව ඒක රසායනික බවට පත් වෙන හැටි හා ඒ මේ ස්නායු ශෛලිය අර විශේෂකම ගන්න හැටි තමයි නියුරෝ සයන්ස් වල අල්ලලා තියෙන්නේ ඒක සම්පූර්ණ අන්ත මොන බණිද මේ පැත්තෙන් ආව එහා පැත්තට යන එක වෙනස් වෙන්න පුළුවන් කිසි කෙනෙක් එතන කහපාට දැක්කම නිල්පාට දැක්කයි කියලා පණ්ඩියන් හිටියේ. පොදු නියුරෝන්ස් හද කරන්නේ කෙනෙක් කෙනෙක්සි. ඉලෙක්ට්‍රෝ මැග්නටික් ෆීල්ඩ් එක. ඒ වන්දගේ ඔළුව අප්සෙට් නම් ඒ නියුරෝන්ගේ උඩයට යට කරවලා. ඒකයි තමයි මේ ආස්වාසයේ කෙලවරට බලහින් ඊට පස්සේ ඒනවා හිතට කොහොමදක්වත් අල්ලන්නේ. හිත කොතනින් ඉඳන් මේක අතහැරලා හිත අන්තමට. ඒක ඕකම තමයි මම මේ කියන්නේ. ඒ නිසා ඔන්න දානපානේ කීතර කරගෙන වෙලාව උත්සාහ කරන්න ආශ්වාසයේ කෙලවර බලන්න ඒක චුතිය කියලා හිතන්න ඊටානමත් වෙන ආශ්වාසයේ ප්‍රතිසන්දි කියලා හිතන්න ඒකෝට අර ආශ්වාසය ඉවර වෙනකොට පහළ නිමිත්ත මොකක්ද කියලා බලන්න මේ නිමිත්ත තමයි බය වෙනවා මාරු ක්ලාන්ත වෙනවා මාරු නිින්දට වැටෙනවා සහල වෙනවා ඒකාකාරී වෙනවා සුතුමාකාර වෙනවා කරන භාවනා විදි මේකට ජීවන මේකම වෙනවා අවකාරයට කරනවා ඇත්තිලා ගැටුම් කියොත් දැන් මේ අවසාන බව තේරෙනකොට ඒක ඔක්කොම අන්ත බෙදලා භාවනා කරන කෙනාට අනිවාර්යයෙන්ම ඔය ආශස් ප්‍රසවාසයේ දෙකම හෝ ප්‍රසවාසයේ ගිවන් කරන තැනට ආවට පස්සේ මුතුව කරකැවිගෙන පොඩි දිනේ කකාර කොට නතර කරනවා. අපි දාටක් කරක් කරනවා. කකාර දෙක කෑගහනවා. ඒ ශ්‍රද්ධාව ජීවනයක් වෙනවාද කියලා පහදා දෙන්නේ නිසා කවුරු ඉලා සිටින්නේ ඒකට කියනවා මේ මූලික සද්ධාව විතරමයි පැටලෙන්නේ කියන්නේ. මූලික සද්ධාව කියලා කියන්නේ තමන්ගේ භාවනා මාර්ගයක්ම කියන එක නෙවෙයි බුදුන් කෙරේ දෙවියන් වහන්සේ කෙරේ මොකක් හරි බාහිර දෙයක් පිළිබඳ තියෙන සද්ධාව ලකී මායාකාරී වෙන්නේ කියන හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඒකදී පරිසං වෙන්න නමුත් භාවනාවේදී තමන්ගේ සීලය පිළිබඳව භාවනාවේ ලැබෙන අත්දැකීම් පිළිබඳ තියෙන ශ්‍රද්ධාව කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒකට කියන ඕකප්පණ ශ්‍රද්ධාව කියලා. නැත්නම් මේ ශ්‍රද්ධාව මේ ප්‍රඥාවෙන් අභිෂේක නොලැබුවොත් ශ්‍රද්ධාව දෙන ඕනම කුණු කන්දලක් පාර ගන්නවා. ඒ නිසා අධික සත්‍යෝ මන්දපඤ්ඤෝ. ශ්‍රද්ධාව වැඩි වෙනකොට ඒ ශ්‍රද්ධාව වැඩි වීම නිසා ප්‍රඥාව කාබාසිනවා. ඉන්න ශ්‍රද්ධාව මට්ටමට ගිහිල්ලා ප්‍රඥාවෙන් ආර්ය වුණොත් හේතු සාධකයි. සත්‍යාව ප්‍රඥාවෙන් ආර්ය නොලැබුවොත් අයිතික ප්‍රඥා නැති කරන්නත් හේතු වෙනවා. වැරදි හරින් තේරුම් ගන්න පුළුවන්. ඒක නිවර්ණයක් විතරක් නෙවෙයි. ඒක පරිඋත්ථාන වීතිකම කෙලෙසක් වඩනක් යනවා. සත්‍යාවේ ඉඳගෙන අධික සත්‍යාව නිසා දීවාගම අදහනයි අදහනවා අදහනයි මරන්න පෙළඹෙනවා. ඒක බොහොම සිම්පල් එකක්. දෙවියන්ගේ අදහන මිනිස්සේ දෙවියන්ගේ අදහන නැති මිනිස්සේ ජීවාගමට ගැනීම සඳහා කරන කටයුතු දෙමස වරන්ද වුණාට වරම ඉන්නේ කරාට ඒක ලකුණක් කියන්නේ දෙවියන්ගේ කියලා කියන්නේ ඒක ලොකු ලාභයක් කියලා කියනවා මේ වෙන හදනකදී ආගම හැදීම සඳහා තමයි ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන මිනිස්සේ අඩලෙන් නැගොත් මිනිහ හොදන්න තු වල්ලන්නේ කියලා කිලින් ප්‍රශ්න ලොකේ තියෙනවා ඒක උගන්න. අත්හරේ තරම් වශී කරවන නමකට යොමු කරනවා. හැබැයි ප්‍රසාද සත්‍යව ඒ ප්‍රඥාවෙන් ආදී නොවි නිසා එන්නේ ඉඳ තියෙනවා නිවර්ණයක් වශයෙන් කෙලෙච්චාටි තුන බෑන්නේ. එකම මට නම් දැන් කරන්නේ කොහොමද සර් මට නිවන්නේ නැහැ කියලා හොඳ. වඩා හොඳ කීටි හොඳේ සමාදයි. ඒ කියන්නේ අර්ථය. භාවන අර්ථය දෙවෙනිම අර්ථය. ගොඩනෙක් කියන්නේ උතන. ගොඩනෙක් කියන්නේ ඒ මේ කලහට උපරීමේ තියෙති ඊගාට ලාම ප්‍රතිය ගැන කල්පනා කරනවා. ඉතින් ඒක මහා තාපයක්. ඒක ඒක තමයි ජීවිතේම කාලකන්ණි කරන දෙයක්. තේරෙන්නේ නැහැ මොකද හොඳ දෙයක් නෙවෙයි කල්පනා කරනවත් මට මෙච්චර හම්බෙච්ච වටින අවස්ථාවකදී මේ වැඩ දෙකට යොදවනවා කියලා කියන්නේ ඒ සාපේක්ෂ කියවන්න ඒක නිකන් සත්‍යහට දාලා බේරන්න බෑ ඒ මහසිකාට ස්වාමීන් වහන්සේ කියලා කියනවා මේ භාවනා මධ්‍යස්ථ ගාට පස්සේ පොත්තක් කියවනවා ඉන්දගෙන කතා කරන්න එපා ආනන්ද භාවනා උපදෙස් ගන්න එපා ඒක තේරෙම අතිකුසලයට කරන නිග්‍රහයක් නානම් මයින්ඩ් ඕන් බිස්නස් උඹ වැඩ කරගන්න කාටවත් උඹ දෙන්නේ නැහැ. ඒකට මම ඉන්නේ. ඔත්තර නැති දෙයක් කරන්නේ. පොර ගෙදර ගිහලා කොහොමද බැරි කියනවා. ඒ නිසා මේවට පස්සේ උඹ කරවගන්න යන්නේ. ඒකට පන්නේ අනිත් කට්ටියෙන් තමයි. අපි ජීවිතාවේදී ජර්මන් දෙස් කෙනෙක් ඇවිල්ලා හිටියා. මාස 8ක නිවාඩුවක් ගන්න කපට හම්බෙන්න කිව්වා. ආපු ගමන් බැරි. ඒ කියලා අනිත් කට්ටියම බානවා. අපි මේ වගේ ගැටලක් ගාව ශීතකෝන් චෛත්‍ය පේනවා මේ මෙතන ප්‍රසිද්ධම චෛත්‍ය. ඒකකට මේ කමතාක් සුද්ධ කරලා ඉවර වෙලා ආශ්‍රේලිට කිව්වා මට ස්පෙෂල් සයිඩ් කොටක් හම්බෙන්නේ. ඇත්තට මේක පැයයක් අතර ඉහළ ගෙදර මේ බාහිර කොටක් දෙපා වෙලා ඉඳලා අනිත් කිව්ව පොඩ්ඩක් කතා කරලා සයිඩ් එකට ඇයි කියලා. ප්‍රතිනාපු අම්මන්නේ දෙස්ක සාකමන්ට හිට ආශය නැතේන සුද්ධ කොණ්ඩම පන්නේ. ඒක ඉතින් ගැටක් තියෙන මොන් ගිහිලා නැහැ. කල්ලි පන්සල ගාව ඉන්න කල්ලි වන්දනකට නැහැ. ඒකේ ලස්සන පේනවද? ඉන්නත් ඇයි කියලා. ඒක මාසේ උපස්තිත. ඒක උපස්තිත ඒ නිසා මට ආසයි ශ්‍රේත ගුණකට ෆයින් කරන්න. ඊට පස්සේ සාකච්ඡා මේ උපන්දිනේ දවසේ කරන්න ඕන හොඳ වැඩක්ද නරක වැඩක්ද? දිශා කියන දේ දෙලිලා ඉතියි. යකට ඉඳලා ගන්න ශ්‍රේත ගුණවලට ෆයින් කරන්නේ හොඳ වැඩනේ. මේ ශාරීරික උත්තර දුන්නේ. ඒ සෙවුවා මේ කුසල වලින් හතම කුසලිය ධාතු චේති වන්දනාවද ධර්ම චේති වන්දනාවද? අලක් අපොප්පසයි. ධාතු චේති වන්දනාව ධර්ම චේති වන්දනාව. ඉතින් ඒකේකට කරගන්න දැන ඒකේ හිතුවා මේ ජර්මනි ඉඳලා විද ස්වේද කෝන් වදින්න යන කියන සම්ප්‍රදාන කුල ඡයතෝ කෙනේ සාදු කියන්නේ. ඊට පස්සේ කිව්වා මම අපිට එකක් කියනවා. ඔබ වෙන්න වෙන පැය හතරක් භාවනා කරනවා මුට උපන්දි නිසා පැය පහක් භාවනා කරනවා. ඒකයි මුට උපන්දිට ගන්න ලොකුම තෑග්ග. ඒ වෙනුවට මේ තකතිරුකම් කරන්න යන්න එපා. කිල්ලා ගන්න පටන් අරගත්ත කෙනෙක් දහම් පාට වෙනවා, නිල් පාට වෙනවා, රතු පාට වෙනවා. අඬනවා අඬනවා අඬනවා දැන් ඕකා. දැන් සයිඩ් ටූ අම්මපා. එයා නිල්ලෙන් කෙලස් කැපෙනවා නම් උගුලන් තරම් අඬනවා. හැබැයි මම අවුරුදු 40ක් කමටහන් කියලා තියෙනවා අඬලා එකෙක්වත් මම දැකලා නැහැ කියලා. මම භාවනා කරපස්. නැගිට ඵලය යන්නේ. අවුරුද්දේ දුක ආදර්ශයක් වුණා. අපි මේ භාවනා මධ්‍යස්ථානයේ කොච්චර පින්කම් වන්දනා ගමන් සංවිධානයට. ඉන්දිය කොච්චර හොඳ පැත්තකට දාලා මේ චේතනා විරහිත අය දැන්පත් කරගෙන මේ සිතක්. කවදාවත් මේ දුරුවෙන් කියන්නේ කියෙන්නේ. පුළුවන් තරම් අරමුණු ඔවශ්‍යයි. බුද්ධ සමාදන් කරනවා ඉතින් පූජාව කරනවා අනම්මනම් කරලා නඩනවා බලනවා කලියුත් තමයි මේ විලාදී උපන්තර ක්‍රියා නතර කරලා සංස්කාර පුදුවන් නම් නතර කරලා ඉන්නේ ඉතින් මේක කියන්නේ ඒ නිසා අපිට මේ වටිනා දේවල් කොහෙන් ගන්නද කර්මජයන්ට වෙනම දාපුවා ඒක ගණන් කරලා ගන්න. සුලේ ගන්න බඩෝ ඒක මොන එක වෙන්න පුළුවන් නම් කයක් ඒ නිසා තේරෙන තේරෙන තමයි හොයාගෙන යන්නේ. ඒක කොයි දේ වුණත් පාවිච්චි කරන්නේ අතට අහු වෙන ක්‍රමයේ තමයි වටිනාකම තියෙන්නේ. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. සක්මන් බාර ගන්න. පිරුවන් කරලා යනවා කිව්වා මේක වෙනම දේශනාවක් ඊට වැඩි උන්දනේ වැලි පොළේ නැත්තම්. ජීවිත නොලෙක නැති කම යන්නේ වෙන පොල් දැන ගන්න. අසනීප අවස්ථාවේදී භාවනා කරන බව සබා දැනෙනවා. මේ මගහරවා කියන භාවනා වඩන්නේ කිසිද කාටක පාදා දෙන්නේ. සර්වඥාන්සේ දේශනා කර තියෙන කුසීච වස්තු අටක් සහ විරියාරම්භ වස්තු අටක්. කම්මැලිය බුබ්බඩයා. මේ කරුණු අටම කම්මැලිකමට හොදාගත්තට වීර්යවන්තයා ඒ කරුණු අටම වීර්යවට හේතු කරගන්නවා. දෙදක් තියෙන එක. කියනවා දෙදක් වෙන්නේ ඉස්සර වෙලා මම ගමාසු වෙන්නේ මේක භාවනා කරනවා තමයි කියලා කියලා සුද්ධ කරගන්න. ඒක හරි වුණාට පස්සේ දැන් ඉතින් ටිකක් නන්දන් හරි වෙච්ච අවුමා ඒක හරිනේ ඒක කියලා පුතිය ගන්න ඕන කියලා පුතිය ගන්න ඒක උඹට හැටි. විද්‍යාවත් එක්ක නා තේරුම් ගන්න මේ ලීටි මම හිටලා ජොත්තේ. අයි මොකක් කොල් ගන්න අපි දැන් බැරිනම් මේ ටිකේ හරි කමන්න භාවනා කරනවා කියලා මැරෙන බය ඇති කරගෙන ලෙඩවිල විද්‍යාව ආරම්භ කරනවත් කොටස්. ඉතින් හරි වුණාට පස්සේ හිතන්න කියලා කියනවා දැන් මේ ලෙඩ වෙලා ඉන්නේ මට චර්යාව කරගන්න බැරි නම් බැහැ වෙන වෙලාවක් භාවනා කරලා තුනවා. ඒ නිසා දැනුවත් අනුගාමී අටිවිස්තර ආගයන් භාවනා කරන්න ඕනේ කියලා ඉතින් සනේප වෙනකොට ක්‍රියාරම්භ පැත්තට ගන්නවා. ඒ නිසා කරන්නේ මේ කබර පුරා තලපුරා කරගන්න එක කනමින් යකෙවි. එකම ලෙඩේ සම්මෙලිය රම්මෙලිකම් වැඩි කරගන්න හේතු කරගන්න විද්‍යාරම්භ කෙනා විද්‍යාරම්භ කරගන්න හේතු වෙනවා. මුලින්ම දැසි ඒ ස්වාමීන් වහන්සේ තුන් නමකගේ සමටාසුත කරන මම පරිවර්තනය කරනවා. ඒගොල්ලෝ පොත කියලා සිංහලෙන් මට කරන් දෙන්නට මම ට්‍රාන්ස්ලේට් කරලා මම සුද්ධ ට්‍රාන්ස්ලේටර් කියවනවා. ඒ ට්‍රාන්ස්ලේටර් කුරුමෙට දානවා ඉංග්‍රීසියට එනවා ඉංග්‍රීසියෙන් මට එනවා මම ඒගොල්ලන්ට සිංහලෙන් කියලා. මේක හම්බුකේ සක්ලේශදී වුණා. අසනීප ගවෙන් අත කර්මස්ථාන ගැනීමට නොපැමිණි කියලා පොත කියලා මගේ දොරේ ගහලා කියලා තියෙනවා. මම දොරාල බලන්න පොතේ තිබුණා අසනීප නිසා අත කර්මස්ථාන දෙකේ සම්බන්ධ ගන්නෙ. මම රසපෑනේ යටිතිව පොතේ නිහිත වස්තු අනික් කාලක් කියලා ලියනවා. කියලා මොකද ඉතින්ම කාර්යය. ටිකේ රාජ්‍යයට රාහුල මොකද කියලා බලලා දොට කට්ටු කරන කට්ටු කරන නැයි කියලා. හද්දියේ මේක කරා. අසනේ පිටහමත් මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ මේ කුසීතරස්තර කරා. කොහොමද කියන්නේ? බුදුහාමුදුරු කියලා කියන්නේ. අසනේ පිටහම ඒ නිසා පැත්තකට වැදෙන එක අරිත් කාලක්. ඉතින් නැත්නම් මට මේ කියන දෙයක් මට භාවනා කරන්න බැරි වෙයි කියලා. ඉතින් මම කිව්වා අපි අර කමසහන් ගන්න භාවනා කරන උද ශාලාවේ මේකෙන් පාඩුවක් විතර ඉඩක් තියෙනවා. ඉතින් කාන්තාවන් භාවනා කරන වෙන තැනක් නිසා මේ කාන්තාව භාවනා කරන පිළිවිදට නෙවෙයි. ඉඳගන්න ඉඳලා එයා එහෙම ඉඳගන්න එක්ක අනිත් එක නම් නෙදෙන්න හේතුවල ඇක්චුවල භාවනා කරනවා. ඉතින් නෑ. ඒවන්ට හම් වෙච්ච වෙලාවේ ඉතුරු හතරලා භාවනා අපිට තියෙන්නේ ඉතින් උඩට ගියාට පස්සේ මෙච්චර දුර ඇත්තට පාරක් නෑ ඉන්නේ. ඉක්ෂණ පොඩ්ඩක් පරස්පරේ කාන්තාවන් සුමානයක් ඉවත් දාගෙන ඇවිල්ලා ඉඳගන්න ඉඳ නැතුව ඒ පැය දින වාහනගයවට බැවිලා ඉන්න අපි සංඝයාට කාපුව වමාරන්න වෙනවා කියලා ඒ මිනිස්සු කරන ප්‍රයත්නය තියෙනවා. විශේෂයක් මොකද මොකක්ද? මේ ආශිර්වාද මොනවාද කරන්න බෑ කියලා ඊළ බෑග් පහන කරලා යකනවා මතකයි. ඒ නිසා කම්මැලිව හොෙන් හරි ඒක හොයනවා. ඒ තමන්ගේ රමැලි මූල ධර්මයේ මූල කරගන්න. ඒකේ මේ මනුෂ්‍යයාගේ ඉත්‍ය සහ සංකල්පන පැහැදිලි වෙන මිසක් අර. දෙදෙනා කියන්නේ අපිට කෙනාට වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාදී නිකුත්කම් නිරෝගී වාසෝපත්ත්වය යන්නේ අදහස කුමක්ද? ඉතිේ දුකක් ඇතිවෙන්නේ නැති වේවා. අනිදක් ඇතිවෙන්නේ නැති වේවා. හිත නිවිවා යන්නද නිකුත් වේවා කියනට වැඩි මේ ඉස්ලාම් කියන්නේ අවයරෝ හොටි කියනක වෛසනත්තික් වෙනවා කියන එක තමයි ඒකේ තේමා වාක්‍ය ඒක මෙතන හිවිලා නැහැ බුදුහාමෝ මෛත්‍රිය කියන එක උගලා නැහැ වෛද්‍ය නැති කිරීම විතරයි වෛද්‍ය නැති කිරීම මෛත්‍රිය කියලා කියනවා මොකද අපි දවස පුරාම ඉන්නේ වෛරයෙන් අපි හැම මොහොතෙම ඉන්නේ මේ මොහොතට වෛර කරගෙන මේ ඊගා මොහොතේ ඉන්න කවදාවත් හොඳ තැනක් ඉන්නේ කොහොමද අරක මේ හිතන විදිහට කිසිම චිත්තක්ෂණයේ කොයි පොඩ්ඩක්වත් කරේ වර්තමාන මොහොතේ සතුටින් කවුරුත් නැහැ එන්න කිනාම ද්වේෂයෙන් ගත කරන්නේ වර්තමාන මොහොතේ පරිලෙන් ගත කරන්නේ නිසා අපි හොඳ එකක් කියනවා මෛත්‍රී මොහොතේ කියන අර්ථයෙන් වර්තමානයේ ඉඳලා ඔබ තරම් දෙයක් වාඩිලා ඉන්නේ මේ මොහොතේ ඒක කිසිම දෙයක් නැහැ ඒක සන්තෝෂ වෙලා මේ වාඩිලා ඉන්නේ අපි කොච්චර අතප්පරක් අතක් ගන්නේ කොච්චර මගේ වෛර සියල්ලමයි ඉන්නවා මම මේ ලක්ෂණාව මොහොත සතුටින් ගත කරන්නේ පිටවා කියලා හිතන එක එච්චරමයි තේමාව නිදුක් වේවා කියන්නේ මේ විදිහට දෙකනින් ඉන්නකෝ සැප නැති මිනිහට මේක සම්බන්ධය ගැහුවා වගේ මහා කරදරයක්. සුඛී වාඩිලා ඉන්න කෙනාට කල්පනා කරගෙන මම දැන් නිදුකින් ඉන්නවා මම ගොඩක් කෙනෙකුට ඒකා වගේ මේ කයත් ඒ හිත වගේම මේ චිත්තක්ෂණය උච්ච විදිත්වා නිරෝගී වේවා කියලා නිරෝගී කියන මනස ඉදුක්වා සෝපත් වේවා අත්‍යවම තියෙන්නේ සුඛියක් ආරම්භ පරිහරණ ලකුණා වූ ජීවිතයේ සෝත්‍රය පරිලන්නේ කරා ඒක ගන්න ඥානවන්තයෙකුට කියන කතාවක් තමයි ප්‍රඥා චර්යාට සුඛියක් ආරම්භ පරිහරණ ද්වේෂ චර්යාට අවේරෝපණය කියලා ඒකෙන් කියලා තියෙන්නේ ඒක දීලා ඒ ඒ தත්ත්වේ දීලා ඉතින් ඒක වර්ධන කාගේ කරන් ගන්නවා මොකද අපේ හිත කවුරුවක්වත් දන්නේ නැහැ අද චිත්තක්ෂණය පැලෙහි පැලෙහි තැවි තැවි වර්තමාන මොහොතේ ක්ලේශ කරමින් ඒකයි අපි අභිරු අභිරුද්ධියක් ප්‍රාර්ථනා කරන්නේ දිනුවක් ප්‍රාර්ථනා කරන මේ මොහොත ප්‍රීති නැහැ මේ ප්‍රීති මොහොතේ ප්‍රීතියේ ඉන්න රහතන් වහන්සේ පොඩි එකයි පොඩි ගාය එළුවෙන් හිටියත් මොනවා වුණත් උදෙන්නේ ඒකයි අපි කැමති කවුරුහරි කෙනෙක් පොඩි එකක් කියලා බලන්න නමුත් අපි පොඩි වෙන ඉඳලා තමයි මෙතෙන් ආවේ අපි හිතනවා දැන් අපි ලොකු වෙලා ඉන්නේ. ලොකු වෙන්නේ තට తీරු වෙලා ඉන්නේ. අර පුංචි කාලේ තියෙන විනෝදේවත් පුංචි කාලේ තිබෙච්ච වර්තමාන මොහොතේ ජීවත් වීමත් ඒ නිසා වටහිර ලෝකේ භාණාන් ගන්නන්නේ. නැවතත් සමා ලෝකෙට යාමට පාරක්. අර ඊළඟ සුන්දර ලෝකෙට යන පාරක් පරිවිච්ච ගන්න කියන්නේ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. උන්ට ඉල්ලන්න ඕනේ වැඩි දෙයක් නෙවෙයි පොඩි එකක්. මේ පුතින් බලන්න තියෙනවා ඒකවත් මට දී මම වැඩි කිව්වා නම් හොයන්න නැහැ. ඒක කියන පුතී කර කතා කරනකොට උදේ ඉඳලා කතා කරනකොට උදේ පාත් වෙලා කතා කරන පුතේ එතකොට උන්ගේ ආශිර්වාද අපට එන්නේ. අපි උදේ ඉඳන් පුතා කියලා බලනකොට අපි කියන සුදු කන්දල් ලොකු වෙන එකයි ඉන්නේ. දැන් කොටියෙන් ඇසුරු කරන ඊටත් එදී පාත් වෙලා කතා කරන්නේ. ඒ උන්ගේ තියෙන අර වර්තමාන මොහොතේ සතුටින් ඉන්න ගැතියි. මරණ මොහොතේ කිත් වෙන්න කිත් වෙන්න අවසරයක් ඒකම බලයි. මොකද ඒක දීවිත්තක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන එහෙම වෙන්න ඕනේ. ඒ වර්තමාන මොහොතේ සැපවත් වීම බුදුහාමුදුරුවෝ ප්‍රධාන පණිවිඩයක් පවත්වනගෙන බුදුන්තරන් සැප දීලා. හොඳට නාලා හොඳට සක්මන් කරලා හොඳට ඉඳගෙන ඉන්න හොඳට පතල වාඩි වෙලා ඒ පතලේ නිතරදල ඒක මම දැන් සුබසේ ඉන්නවා කියන එක වදන. ඒක කරන්න ගිහිලා ඔය අර වියට්නාම් යුද්ධෙට ගිය ඇමරිකන් සෝල්ජර් කෙනෙක් දැන් පැවිදිලා හිටියා. එතකොට ඉස්ලාම දවසේ ටිබෙටන් ලාමාවරේ කතා කරලා කිව්වලු අපි වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා වාඩි වෙලා හොඳට පටලව මම නිදුක් වෙනවා මම වෛරණත් එක්ක මා වෛරණත් එක්ක මා වෛරණත් එක්ක මා කියලා හිත තමන්ගේ යොදවලා අවෛරය කරන්නේ. කියනවා ඒක ඒක තමයි දවස් තුනක් එක දිගට ඇහුවා. මම විදියෙන්වත් හිතා ගන්න බැරුණා මගේ ජීවිතේ කවදාකවත් මගේ හිතත් එක්ක මම ඉඳලා නැහැ. මම නිරෝගී වෛරණත් එක්ක මම හිතලා නැහැ. මේ මිනිස්යාගේ තියෙන පිළිට හිතුණා පිටට අඬන කෙනෙක් කියන්නේ. ඒ මෙයා ළම නරෝෂි කතා කළ කරු දෙවි කරු පුළුවන් තරම් යනවා. අඬලා අඬලා අඬලා අඬලා අඬලා එතනට පස්සේ ඉතින් අර කතාකත් මාත් එක්ක ජීවත් වෙලා. මම මෙතෙක් කල් කිව්වත් මේ අතීතයත් එක්ක අනාගතයත් එක්ක අලුත් එක්ක අරකට එක්ක මේකත් එක්ක ඊකටයි දෙන්නේ ආධ්‍යාත්මිකයි කියවට පස්සේ ඒකට දරා ගන්න බැහැ. ඉතින් ඒක කර්මා කරලා තමයි මේ නන්නතර වෙච්ච විතර ගෙදර එන්නේ. ඉතින් මොනවාක්වත් හොයන මේ වර්තමාන මොහොතේ සුවසේ දුවාන්තරන් ඒක එළඹ වාසය කරනවා. ඒ වගේම එළඹ වාසය කිරීමේ රහස ගුණ දායනා කරන අනික් කටිකත් ඒක දෙන්නේ. ඒකට වඩා වශයෙන් වෙන බුද්ධහමවත් වතු ගන්න ඕනේ. දෙවිය ඉන්නේ නැති වන්නයි. ඒකයි බුදුහාමර කියන්නේ සන්තුෂ්ටෝ හොති පරිවිතර කිව්වේ. සත්‍යම් සූරකින් සත්‍යති කියන්නේ. මුලින්ම පොතේ පොලියන් අල්ලියලා කියනවා. You must try to find the reason to be glad under any circumstances. එච්චරයි මයිති. ඕනම වෙලාවක සතුටු වෙන්න දෙයක් තියෙනවා. අපිට උගන්වන්නේ පොතේ මේ නීතියේ කනගාටු වෙන්න තියෙනවා. ඒ කුමාර පැත්තකට දාලා ලද මනුෂ්‍ය ජීවිතේ ලද බුද්ධ සාසනය ලද චිත්තක්ෂණයකට සත්‍යයෙන් ඉන්නවනම් පොඩ්ඩක් කියලා බලන්න කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා මිනිස්සු ඉතවල විදෙවි පොඩ්ඩක් බලන්න අතපය කැටිච්ච මිනිස්සු ඉන්න තැනක තියෙන දුෂ්කර භාවය දැන් බලන්න කාණ්ඩ කොට නැත්නම් තියෙන දුෂ්කර භාවය නම් අපිට ඔක්කොමත් ලැබිලා ආත්මයි මේ පර්ස්පෙක්ටිව්ස් එක නැත්නම් ඒ යොදක්ෂණේ සම්මාදිට සම්මාසංකප්ප හදනවා කියන එක Taman හදාගන්න මිසක් දරුවන්ට කාටවත් හදන්නත් බෑ අච්ච කවුරුත් ඉන්නේ. ඒ නිසා අපි සාමූහික ප්‍රයත්නයක් දාන්නේ නැත්නම් තනියම හරි කරන්නේ පුළුවන් තරම් කාගේ පිටින් හරි කමන්නේ අනුන්ගේ අදහසෙන් හරි කමන්නේ. ඒක තාක්ෂණික ගමන් පුද මේ ලද චිත්තක්ෂණේ මේ ලද බුද්ධෝත්පාද කාණි. ඊපස්සේ පුළුවන් තරම් සීපත් වෙන්න අත්‍යකයි කරන්නේ. එච්චරද ප්‍රශ්න ඈ අහන්න දෙලා ඒක ප්‍රශ්න නෑ. Thank you. වෙලාවට සර්වචනසගේ කියන්නේ මොන දෙක වෙන් කරන්න උත්සාහ කළත් වෙනවා කියනවා කොහොම අමාරුයි ට්‍රේස් කරලා බලන්න ෆන්ක්ෂනලි ද සේම් කුටි වශයෙන් සමානයි කුටි වශයෙන් සමානයි නමුත් ධානයකට වෙලා තියෙන්නේ අරමුණේ නිමස්න වෙලා ඒක විදියකට සිදි ගන්නවා ඊට පස්සේ හරියට ඒකේ සීල් විපස්සනා කරනකොට ඒ ඔක්කොම තියෙනවා. නමුත් ඒ භාවනා කරන අරමුණ දිහා බලලා ඒක අනිච්ච දුක්ඛ නාස්ස බලන්න ඉද ප්‍රස්තාවක් තියෙනවා. යන්නේ කිනකොට නෑ හිතේ හිවත්. ඒ නිසා ඒ දේ ඇති කරන්න හේතු වෙච්ච ආනාපානිය අනිච්ච දුක්ඛ බැලීමේ මේ විචක්ෂණ භාවයේ විපර සමති ධ්‍යානෙ නේ. විපස්සනා සමාධිය ඒක ඉද තියෙනවා. ඒ නිසා ඒකට ධ්‍යානයක් කියලා කියන්නේ සමාපත්තියක් කියන්නේ සමාධියක් නැත්නම් සමතයක් කියලා කියනවා. ඒකද මම දන්නේ මම දීපු උත්තරේ බලන්න මේ මේ ප්‍රශ්න ටික ගැලපෙයි. වැටෙන්නේ නැහැ. එහෙම දෙයක් නෑ වැටෙන්නේ ඉඳී තියෙන. ඒ පොටෙන්ෂල් එක තෑගිලා. පොටෙන්ෂල් එක නැතිලා නෑ. ඒකත් වගේ ਵਿਚාරයකට ඉඳී තියෙන. ඒතන නෝනක චක්ෂණ බුද්ධියට විපස්සනාවට ඉඳී තියෙන සම විපස්සනා ඥාන. විපස්සනා සමාධි. සමථ සමාධි ඔක්කොම මේ කුලි පහල වගේ ඒ විපස්සනාට ඉඩ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම යථාභූතය දැකීමට ඉඩ නැහැ. නමුත් මේ පංකරකට ගියාම ඒ බාධා නැතු හේ උච්චිතේ ඒක උච්චිතේ. ඒක නසෝනා. අනිත් සම්පජඤ්ඤේ තියෙනවා. දැන් නම් අපිට දැන් පුළුවන් සතිවාරය සමාප්ත කරන්න. පහයි වෙලා. එහෙනම් අපි අදත් සලකා බලමු අපි මේ දවසක වැඩ පිළිවෙල නිමාවේ මේ දක්වා මේ කටයුතු බාධා වුණේ කරසේ කිනෝ සංවිධානය කර කිරීමට සංවිධානයේ තටයුතු දුන්නා වූ සියලු පෙනීන පෙනී කටයුතු කර සිටිනාටම මේ රැස් කර ගන්නා රද්ද පිනාත්පත් වේවා. යැත්තු ඒවට සාහිත්‍ය පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා අවශ්‍යයි. ඒ වගේම මතරත් අපි කරන මේ වගේ සාසනික කටයුතු වලට මේ විදිහට පිටුම සාහිත්‍ය ලබා දෙත්වා කියලා පින්වීමක් කරනවා. ඒ වගේම ඥාති පිරිස් ගම්තනක ඉන්නවනම් එයන්ට මේ අත කරන කින ගමන් කියලා තේවා. වතලා පිරිසේ ඉඳලා සාක්ෂියක් නැසී සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ පහළ වේවා කියලා සාදු. අපාවටත් මේ කුසලයක සීහි වාසනා වීමෙන් උපපතිපදාවෙන් අභිඥාවෙන් මුඛාදුත්වෙන් වාසලා සිද්ධ වෙනවකාර මේ ශාන්ත සුන්දර කප්පේක වහවහ යන්න ඒකාන්තයෙන් අපේ විද්‍යාවට මේ පොතේ වාසනා විවාහයට සාර්ථකයි. යදාසින් අපි තාවකාලිකව කාටා සජහනා කිරීමේ අපි දවසේ වැඩ පිළිවෙලේ මාව සටහන් කරනවා. ඒ තාවකාලිකම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් අපේ දීවානෝදන් සූසත් සංකච්චිතියා එතාවතාචනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සත් සම්පත්‍ති විද්‍යා එක්තාවදාචකම්මේහි සත්තං පුඤ්ඤ සම්පදා අපේ සත්තානුමෝදන්තු සත්ත සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා ජීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සම්පන්නු දාසන ආකාශත්තා චුම්මත්තා ජීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරංගක්ඛන්තු දේශනා ආකාශත්තා චුම්මත්තා ජීවනාදාපිතා චිරන් රක්ඛන්තු ඉදං හෝ ඥාතිනම් හෝතු ස්ථා ඉදං හෝ ඥාතිනම් හෝතු ස්ථා ඉදං හෝ ඥාතිනම් හෝතු ස්ථා ඉමිනා කම්මේනේ මාමේ බාල සමාගමු සතං සමාගමු ආවනිපාරපත්‍ය ඉපිනා පුඤ්ඤ කම්මේනේ මාමේ බාල සමාගමු සතං සමාගමු ආවනිපාරපත්‍ය ඉපිනා පුඤ්ඤ කම්මේනේ මාමේ බාල සමාගමු සතං සමාගමු ආවනිපාරපත්‍ය සාදු සාදු